පෙරවරු 10 විනාඩි 4යි. අපි අද ස්වදේශ රටා වැඩසටහනින් ඔබට ගෙනෙන්නේ ගුවන්විදුලි වාදක මණ්ඩලය පිළිබඳව පළමු කියවීම වාදකයන්ව වැඩසටහනේ අද කොටස. රස විඳින්නට ඔබට ආරාධනා මේ ස්වදේශ රටා වාදකයන්ව. ඔබ කිසිදා අත් නොවිඳී අවශ්‍යයක් නොදැනෙන ප්‍රමාදයක් නොහඳුනන සුතු සැමින් විශ්වයම ඔබ ළඟට කැඳෙන SLT ෆයිබර් සබඳතාවය තත්පරයට මෙගාබිට් 100ක් දක්වා වේගයක් සහිත ලංකාවේ ප්‍රථම සහ එකම ෆයිබර් ඔප්ටික් බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය SLT fibre the smart life අසම සම සම්නිවේදන සබඳතාවය ගං ගං ගං ගං ගං ගං ගාරිස ගාරිස ගං ගං විශ්වයේ රටා කලාවට නැඟූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා, ගී පද රටා, සුර රටා යලි කියවන ස්වදේශීය රටා. සිංහල ස්වදේශීය සේවයෙන් සෙනසුරාදා පෙරවරු 10ට ස්වදේශීය රටා. ජනතාවගේ පාඨක අභිරුචිය වෙනුවෙන් ජනගත කළ ගොළු හදවත. ගොළු හදවත 1968 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා පාඨයකට නගනවා. එහි තේමා සංගීතය නිර්මාණ කරන්නේ ප්‍රේමසිරි කේමදාසයන්. ප්‍රේමසිරි කේමදාසයන්ගේ ගොළු හදවත තේමා වාදනයේ එදා වාදනයෙන් සහාය වූ ගුවන්විදුලි වාදක මණ්ඩලයේ සමාජිකින් අදත් එලෙසම මේ වේදිකාවේදී ගොළු හදවත තේමා වාදනය එලෙස වාදනය කළා. එසේනම් දැන් ගොළු නොවන හදවත් කතා කරන හැන්දාවක අරබුම අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යල් කියවන ස්වදේශීය රටා අද ගුවන්විදුලියේ වාදක මණ්ඩලය වසර 65කට පසුව ගුවන්විදුලි වාදක මණ්ඩලය පිළිබඳ පළමු කියවීම මෙලෙස මතකාවර්ජණයට ඔබේ සවන්පත් ඔබේ හිත ඔබේ හදවත යලිත් යාකරන වේලාව Thank you. සම්පාදන වේමන නිර්මාණය සුසන්ත මధుර පෙරවා සංගීත මෙහෙම අද විශාරද රෝහණ ධර්මකීර්ති මා පෙර කිව්ව ගොළු හදවත තේමා වාදනයේ නිර්මාණයේදී මුල්ම නිර්මාණයේදී බත්නලා වාදනය කළේ අද බත්ලා වාදනය කරන උපතිස්ස පෙරේරා අපේ ආදරණීය වාදශිල්පියා. අදත් ඔහු ඒ වගේම වාදනය කරනවා. පිළිම නෙලා නැති විරුවන් පිරිසක්. සමරුම් දින නැති විරුවන් පිරිසක්. ඔවුන් නොසිටින්නට මහා සංගීතඥයින් බිහි නොවන්නට ඇතැම් විට ඉඩ තිබුණා. ගායක ගායිකාවන් මෙබිම මත පළ නොවන්නට ඉඩ තිබුණා. ගීත රචකයන් තමන්ගේ සිතුවිලි හිස් අවකාශයට පමණක් මුදා හරින්නට ඉඩ තිබුණා. ඔවුන් වැයුවේ සප්තස්වරය පමණක් නෙවෙයි. කලාකරුවන්ගේ ජීවිතවල ප්‍රාර්ථනා, අදිෂ්ඨාන, බලාපොරොත්තු හීන ඒවයි ඔවුන් වැයුවේ. ඔවුන් නිමෙව්වේ තනු පමණක් නොව ජීවිතය ජීවිතයන්වල අර්ථයන් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් හැබැයි ඔවුන් ගැන ගී ලියුනේ නැහැ ඔවුන් ගැන පොත් ලියුනේද නැහැ අවුරුදු 65කට කලින් ඔක්තෝබර් 1 වෙනිදා 1952 එඩ්වින් සමර දිවාකර මහතාගේ නායකත්වයෙන් ගුවන්විදුලි ස්ථිර වාදක මණ්ඩලය පිහිටවනවා ඊට කලින් 1939 දී ගුවන්විදුලි කාර්යාලයේ වාදක මණ්ඩලය ස්ථාපිත කරනවා. එදා ඉඳලා අද දක්වා මෙරට සංගීත ක්ෂේත්‍රය සිංහල ගීතය ජනගත කිරීම දෙසා ඔවුන් කළ මෙහෙවරයි අද අපේ පළමු වරට මෙසේ ගුවන්විදුලියේදී කියවන්නේ. මා ඒ කියවීමට ආරාධනා කළ අද ගුවන්විදුලියට බද්ධ වුණු ජානගත සම්බන්ධතාවයන් සහිත විද්වතුන්ට කලාකරුවන්ට ඒ වගේම ගුවන්විදුලි වාදක මණ්ඩලයේ පෙර සිටි ජ්‍යෙෂ්ඨයින්ට මා මුලින්ම ආදාරයම් කරන්නේ සිංහල සංගීත ක්ෂේත්‍රයේ අපට සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රවීණතම සංගීතඥයෙක් මහදුරුවරයෙක් ගායකයෙක් වාදකයෙක් තනු රචකයෙක් ගුවන්විදුලිය සහ ඔහු වෙන් කර හඳුනා ගන්නට බැරි තරම් සම්බන්ධතාවයක් සහිත ආදරණීය කලාකරුවෙක් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිතුමන් මහාචාර්ය සනත් නන්දසිරි මැතිතුමන්ටයි මගේ මුල්ම ගෞරවනීය ආරාධනය. එසේම අද මේ කියවීම අත්දැකීම් බෙදා හදා ගැනීමක් වගේම ඊට එහා ගිය ගුවන්විදුලි වාදක මණ්ඩලය පිළිබඳ මෙතෙක් නොකියවුණු කතා කියවීමට සහ නොකියවුණු මානයන් පිළිබඳ හොයෑමට අවශ්‍යකමක් අපිට තිබුණා. එනිසා අපි ආරාධනා කරා සංගීතය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහිත තවත් විද්වතෙකුට උත් සංගීතඥයෙක් ගායකයෙක් සංගීත පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහිත විද්වතෙක් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ පීඨාධිපති මහාචාර්ය කෝලිත බහනෝ දිසානායක මහතාට අපි ආරාධනා කරනවා එසේම අපිට අවශ්‍ය වුණා ගුවන්විදුලි වාදක මණ්ඩලය පිළිබඳ පරේක්ෂණාත්මක කියවීමක් නිරත වෙන්නට මාධ්‍ය සහ ගුවන්විදුලි වාදක මණ්ඩලය. වාදක මණ්ඩලයක් සතු ආසියාවේ එකම මාධ්‍යායතන ගුවන්විදුලිය. ගුවන්විදුලියට ඇයි වාදක මණ්ඩලයක්? අපිට පරේක්ෂණාත්මක කීමක් අවශ්‍ය වුණා. මා ආරාධනා කරා ගුවන්විදුලියෙන් පරිබාහිර වූද නමුත් ගුවන්විදුලි සමුගාතේ ජාත මිත්‍ර සංගීතවේදියෙකුට අදිරුවරයෙකුට ප්‍රවීණ මාධ්‍යවේදියෙකුට ශාස්ත්‍රපති ලාල් ආනන්ද වේදීර මහතාට මා ආරාධනා කරන ගෞරවයෙන් එසේද අද මේ වැඩසටහනට ජ්‍යෙෂ්ඨ වාද්‍ය ශිල්පීන් පිරිසක් සහභාගී වෙනවා. ගුවන්විදුලි වාදක මණ්ඩලය පෙර නියෝජනය කළ දස්කම් මිස්කම් පෑ ඒ වගේම සරල ගීත, චිත්‍රපට සංගීතය මේ ආදී විවිධ ක්ෂේත්‍රන්හි පතල අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ වාද්‍ය ශිල්පීන් කීප දෙනෙකුට අපි ආරාධනා කරා. උන් වරින් වර අපේ වේදිකාවට පැමිණේවි. ටිලන්ජල් මහත්මයා අයිබම් සුබ හැන්දාවක් ඔබට. ගුවන්විදුලි වාදක මණ්ඩලය දීර්ඝ කාලයක් තිස්සේ ඔබ අත්දැකීම් බෙදා හදාගත්ත මීට අවස්ථා දෙකකට කලින් ඔබ ගුවන්විදුලි වාදක මණ්ඩලයේ ප්‍රධානියව සිටියා. ඒ තමත් විශාල බහර දෝර කාර්යයක්. ගුවන්විදුලි වාදක මණ්ඩලය පිළිබඳව ඔබේ තක්සීරුව කුමක්ද? 1968 අන්තිම භාගයේදී වෙළඳ සේවයට තමයි මාව කැඳෙව්වේ. හැබැයි මං කියන්න තියෙනවා ටිකක් මේ රෝහණ බෝඩ මාත්මයා කිව්වා. මාව ටෙලිග්‍රෑම් ගහලා මෙහාට ගෙල්ලා මට රස්සා දුන්නේ. මම ප්‍රිය කෙනෙක්වත් දැම්මේ නැහැ. එලා වෙලන්සිය ගාන 3.50යි තින්දු තුනක් රෙකෝඩ් කරපුවාම ගෙව්වේ අපිට. අපේට තිබ්බේ ආශාවක් තිබ්බේ. මම ගෙදර ඉන්න කාලේ මට හිතුණා මට පංගුවක් කියලා ආදුනික වැඩසටහන මට එන පංගු වෙලාවට සින්දු වල මේ මියුසික් හරියට වාදනය කරන්නේ නැහැ. දන්නේ නැති සින්දුවේ වාදනය කරනවා සින්දුවේම කැල්ලක් ගහලා දෙනවා. ඉතින් මට හිතෙනවා මනේ මම හිතනවා මම තනියම මම මේක ගහලා පෙන්නෝනේ කියලා. ඉතින් ඔයගේ හිතනකොට මට මෙතෙන්ද කලාප පාත් උනානේ කොහොමද? ඕම ඕම ඉතින් ඔය ඉතින් කොට කොට කොහොම ඉඳලා ඉඳලා දවසක් පිබිදල ගාය පරිවැඩ තරම් දැන් අපි වාදනය කරනවා. ඉතින් වාදනය කරනකොට දවසක් ඇල්විටිකල මාස්ටර් අපි සෝමදාස ඇල්විටිකල මාස්ටර්යිල් එක ටියුලින් හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ පිබිදල ගාය පරිවැඩ සුමනසිරි මහත්මයාත් නෑ අමරසිරි පීස් නෑ පුන්නසිරි මහත්මයාත් නෑ මොකක් හරි කරනවා මේක මල ගෙලියක් අරකයි මේක කියලා කිව්වා මම කිව්වා රයිට් මට අන්න ආවා chance එක මම කරු බැලේ ප්‍රෝග්‍රෑම් දෙකක් කරනවා 12 දෙනාම මෙතන ගිහලා මේ පියානෝ එක ගහලා මම වාදනය කරලා සින්දුලිය බලලා මියුසික් ටික ලිව්වා. කියලා හොඳට රිහසල් කෙරුවා. කරලා ඔක්කොම මෙයා කරගෙන මගේ වෙලාවට U R Wimal, Grace R විමල්ගේ මහත්මයා තමයි වැඩසටහන පටිගත කරන්නේ මේ මැදිරියේ. නියා නෑ මිනිහා ඉතින් දන්නවනේ මෙතන මේ එයා පැත්තේ වත්ත. ඒ ගිහිල්ලා. දැන් මම ඉතින් අර මොනවද කරුවාද අපේ සේකර මහත්මයා ආවා. දැන් එයා ඉතින් මයිත් එක හරි යාළුවේ. නමුත් යාළුවන්ට මම වාදකෙක් නේ. මම ඒව අද ටියුලින් කවුද සංගීතයෙන් මෙහෙම කටයුතු කරන්නේ මම කිව්වා මම කිව්වා. කිව්වම මුණ ඇබරලා ගිහලා කන්නඩිය බෙදලා මෙහාට ආවම. ඇවිල්ලා ඉතින් එච්චර සන්තෝෂුුනේ නෑ. ඉතින් මම කරලම නෑනේ. මම මෙතෙන් ආවා. මම ඇවිල්ලා නෝට ආරේ මල් නෑ. ආරේ මල් එනවා මේ තව විනාඩි 10ක්වත් නෑ ප්‍රෝග්‍රෑම් මේ පටගන්න. එනකක් දාලා. එනකොට මම ආරේ කිව්වා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අරගයි මේකයි කියලා. මම බයෙන් දෙපල්නේ දෙන්නේ කියලා ඉඳගත්තා. ඒවල අප්පුඩි ගහන එක බැලන්ස් එකක් කරගන්න ඕනේ. වෙනදාට අප්පුඩි ගහන එක බැලන්ස් අරගෙන තුන් හතර සැරයක්. දැන් මාරයා කියවලාද අපි ගමු ආරිම ලරිනටක් ගලා ඔකේ කිව්වා අම්මෙලද සාමාන්‍යයෙන් බෙසේ කර්මන්තෙන් දෙලයක් වෙනද තුන් හතර සැරයක් බලනවා දපැන පැන ගහන්න කිගේ ගස්සනවා ටීම් එක බැවුවා ගැව්වා ගහපුවම ආරි ඔකේ කිව්වා අද මොකද නිකන් ඔයාලා උත්තරයි බලමු කී ඕඩියන්ස් එකට අලුත් සංගීත අධ්‍යක්ෂවරයෙක් වැඩ කටයුතු බලමු එයාගේ වැඩක් කියලා පටන් ගත්තා පටන් ගන්න දැන් වැඩේ යනවා මට මතකයි ආධුනික නායකයා කිව්වේ කඳුළු සලානංගියයි දුකින් දැවෙන්නේ. මම මියුසික් එක ගාන රෙකෝඩ් එකක් ගැහුවාගේ ඔක්කොම ලියලා. ටක් වෙලා ගියම සිංදු දෙකක් තුනක් යනකොට කරුවන්න මේකල මහත්තයා මේ පැත්තේ ඉඳන් මේ පැත්තට ආවා. සුමනා ලෙලම් පිටේ මහත්තයා පියානෝ එක මේකට තියන් ඉන්නවා. ඉතින් මම කිව්වා. එයා තොළු වල වල හිටියා. ප්‍රෝග්‍රෑම් එක වුණා. ඉවරච්ච ගමන් කොහොමද අලුත් සංගීත අධ්‍යක්ෂකවරයාගේ වැඩ ගහන්න පොඩියක් කියලා කිව්වා. කියලා මට අර ටිවිල් මට ආයෙ වෙරි සොරි ටිවිලින් හරි බය වුණා. කියලා ඒකලා අනිත් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියලා වල්ලා ප්‍රෝග්‍රෑම් එක කරාට පස්සේ කරුණාන්ද මේසේකල මහත්තයා ස්පෙෂල් වවුචරයක් ගෙවනවා මෙතනින් ප්‍රෝග්‍රෑම් එකට. පස්සේ මට අදාළ නැතෙන් දෙක කරන් කියලා වවුචරේ මාළු රුපියල් 10ක් සාකර දෙන්න දාලා මේක තියාගන්න කියලා ඒකල් රුපියල් 10ක් කියලා තිබුණා. ගානන්නේ. පස්සේදී මට කිව්වා හැමදාම මියුසික් කරන්න කියලා. මම කිව්වා එහෙම බෑ. මේ රොස්ටර් එකේ දාන හැටියට තමයි ඉතින් මේ එන්ඩෙන් අරගන්නේ නැහැ මම ඉල්ලලා දානවා කියලා. මම අවුරුදු ගාණක් දිගටම කරා. ඊට පස්සේ ඒක එක එක්කලාගේ අතට ගිහිල්ලා ගිහිල්ලා වැඩසටහනක් නැතිලා ඔක්කොම ජරාවාසම වෙලා ගියා. මම තව එකක් කියන්නේ මේ සුමසේරි මහත්මයා දැන් මෙතන ඉඳදී දැන් මෙතන තේමා වාදනය ගන්න. අරුණෝ රසක් රසක් රසක් රන්තරුවක්රුව සිතන් ගහුවේ මෙයා. සේනලීසේකර මහත්තයා ගොඩක් පිළිගුවා. ඒ වගේ දැන් මට මේ මෙතන විමල්ජේ ශ්‍රියාරත්න මහත්මයා ගියා. අනුමතත්ත විල නෙළුම නෙලාලා පීරාල වරලෙස මල්ගවසල මේ ස්ටුඩියෝ 5 එකේ පටිගත කරේ. දවසක්ම ගැහුවා ඔය සින්දුව. අර එහෙම වරද්දනවා මෙහෙන් වරද්දනවා ක්‍රියාවත් නෑ ගාල්තිය මේ පරණ සින්දු මෙහෙ ගාපු සින්දු අහලා බලන්න මම වයිබ්‍රෝණේ ගැහුවේ මේ සුමනසිරි මහත්මයාම සාර වාදන කරේ හොන්තම කැසයක් ගලා හිටියේ ටබ් ලයිට් ගහලා තියෙන ෆ්‍රීඩම් පැටර්න් දීලා තියෙන මෙතන සල්ලිගේ ප්‍රෝග්‍රෑම් දෙයක් කරන සුපර් ග්‍රේඩ් සල්ලිගේ ප්‍රෝග්‍රෑම් වික්‍රත්නාගේ පහේ. මට ඒ ග්‍රේඩ් සල්ලිගේ ආටිස්ට් කෙනෙක් මෙතන. මම ඒ ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කරලා ඉවරලා යනකොට ස්ටුඩියෝ 5 එකට මම ඔළුව දාලා බලනකොට එතන එන්න ලෙඩක්. අපිට බලනකොට තොටපොළයින සින්දුරක් කරන වතුර සද්ද ගහ ගන්න බැරුව. මේ මෙතුමත් ඉන්නවා මම ඒකයි මම මේවා කියන්නේ. එදා මම ආරියව මොකද කියලා මේ මේ වතුර ටෝන් එක ගන්න බෑ මම විනාඩි 5ක් නවත්ත මම ගහලා දෙන්න කියලා ඊට පස්සේ දැන් ටෝක් බෑග් එක දාලා වික්ටර් කිව්වා. ඊට පස්සේ මම ගිහලා කැන්ටින් එකට ගිහලා කෝල් වල රුපියල් 10ක් දීලා ගස් ලැබු වටයක් හදාගත්තා. ඊට පස්සේ ගහක් තිබ්බා ඉස්සර. දැන් නෑවා. අරලා මේකට වතුරක් දාලා මම මෙහෙම කළා. මම බැලුවා හබලක් ඇතුළට ගහලා. උඩට එන ටෝන් කලර් එක. බටේ ඇතුළට දාලා මම උඩට පිඹල ඇද්දාම. සමරසිරි මහත්තයා මොකක්ද දන්නව කෙරුවේ? ස්ටොප් වොච් එකේ වලලසු බට්ට අරගෙන අර හබල මෙතන වදින අඬෙන කිරිස් ගාලා. මේකම තමයි ගැහුවේ. ත්‍රිස් ගාලා මතකද? පස්වෙනි මැදිරියේ පටිපදේ වතුර ගැහුවේ මම ඒක ගැහුවේ මෙයා. <laughs> අපි අපිට ඕනෙලා තිබ්බේ මේ සල්ලි නේ. එදියට දෙන දේ. හොඳ ලස්සන දෙයක් දෙන්න. නැත්තම් මට අයිතිලාට කරන්නේ මම වැඩි කරලා මම ගිහලා කාමරේ ගිහලා බුදිය ගන්න තියෙනවා මට. අයිනේ අතවනන්නේ කවුද අතවනන්නේ තොටු පොළ අයිනේ මංකඩ විසිරේ හිත මම ගිනේ ඒක අරගෙන තමයි මිල්ලන් මල් රාජ්‍යගේ සඳ උතුරා ගංගාවේ අරදිනවනේ ඒ සින්දුවල පාවිච්චි කරේ ওই ටෙක්නික් එකම තමයි මාතාද රෝම්පාලත්නායක මාත්‍යාට කියනවා මිල්ටන් වල්ලවති මචං මේ මට ඕකනේ මට මේ ටෙම්පෝ එක වැඩි කළා ස්ටේජ් එකෙන් තණ්ඩ උතුර ගංගාවේ ඔබ කිමදු රෝම්පාලත්නායක කොල්ටි කරනවා කියන දමල ගත්තා නෑ නෑ මම මගේ හැඟීමක් මං කිව්වේ කියලා දැන් එහෙම කිව්වනම් කොහොමද සින්දුව ඒ ඔන්න ඔයගේ දේවල් මේ මේකේ ඇතුළේ සිද්ධ වෙච්ච දේවල් දැන් ඉතින් අපේ ඇතුළ මේ අපේ කාමරේ කියන්නේ මේක මේ සත්තාවේ තිබ්බ පුදුම දැනක්. දවසක් තේවිස් ගුරු ගෑවිලා මට කියන "ඔයි මොකද්ද ඔය මේ කරන්නේ?" මං කිව්වා මේ මිනිස්සු යන්නේ නැහැ සර් ලන්ච් ටයිම් එක ගෑවිලා එක්ක මෙතන ඉන්නව කතා කියන ඒවා අහන්න එහෙම නැත්නම් සින්දු කියනවන්න යන්නේ නැහැ. මැච් එකක් තිබ්බොත් මැච් එක බලන 100ක් 200ක් විතර මේක ඇස්සේ. දැන් කොහොම ඉන්න ගාවක මට හැබැයි මොනවා හරි මගුලක් තිබුණා තේවිස් ගුරුගේ මතය මට අන්න දවසක් මට අන්න ටියුලින්. පෝලන්තෙන් ගර්ල් ගයිඩ්ලා කට්ටියක් එනවා ඒ කහමාරට. මම ආගෙන හිටියා. ඔව්. ඒගොල්ලෝ තීන්දුව එකක් කියනවා. ස්ටුඩියෝ 10 බුක් කරලා දෙනවා. තමන් ගිහිල්ලා මේ වැඩේ මංගසර් මම බෝලන්තේ තීන්දුව අහලා නැහැ. මන්ද ওই මං අහලත් නැහැ. ඔය වාදක මල්ලි ඉන්න එක එකක් දන්නෙත් නැහැ. තමුසේ මොනවා හරි මගුලක් කරලා ඕක කරලා වෙච්චි දන්නේ තමයි තමුසේ දුන්නේ තමුසේ කරනවා කිව්වා. <laughs> මට චේන්ති කියන්නේ මට මට ඇන්නේ නෝ මං ඇන්නේ නැහැ නෝ මෙතන ඒවා ප්‍රේම ගීත තියෙනවා. ආ මොකද අඬනවා මම ගෝයා කොම් මට බෑ මේක මම ළමල ගහලා යනවා කිව්වා කියලා මම මේ කියන්න බෑ කිව්ව එක කියවට ඈ කිව්ව එක මට කියලා ලියාගත්තා ගිහලා ඒක මම කිව්ව එකේ තීන්දුවක් ලිව්වා ඇස කඳුලෙල්ලයි තොල හසරෙල්ලයි එය පැටලීලා නෑ ගහකොළ බියක මල් පුබුදන්නට උපන් කෙනෙකු ලොව නෑ කියලා තීන්දුව ලිව්වා ඒකේ අම්මාට ගිහිල්ලා බලන්න ගර්ල් ගයිඩ්ලගේ ඉස්කෝලේ ළමයිට අන්න අච්චරිතලු සයික කෙල්ලෙක්. නසයි මම්බෙල පුතු අම්මා. මගරනේ එක්කරන් ආවා දැම්ම දැන් මේකට. දාගෙන මම පියානෝ කියලා මම සිංවිල්ලු Nakam, is that not US meant? That Hindi melody is Will Madhumadi. The Hindi melody. No, our folk melody go. අන්න මට තව එකක් හම්බුණා. සලිල් චෞධරී කියන මනුස්සයත් ඕලන්ත සින්දුවක් කරන් ගාව දින තඩත් තඩත් එක හෙර ආජ කාබිජ සුමාරදා මං ඒක බෑ කියලා දාලා ගියලා මම ඔක හොයාගන්න නෑ ඔක ඕලන්ත සින්දුවක් ඒගොල්ලන්ගේ පෝක් මෙලඩි කර ඒ වගේ දේවල් මේකේ අනන්ත ප්‍රමාණ වෙලා තියෙනවා ඉතින් ඉස්සර අපිත් හිටියා ඉතින් හොඳ සුන්දර මේස පොණ්ඩසුදා කියලා කෙනෙක් මේ ලයිබ්‍රරි එකේ හිටියා කැන්ටිමට ගියොත් පස්සෙන් එනවා තව කෙනෙක් හිටියා කෙනෙක් මේ අරුණා ඉතින් පඩි ගන්න යනකොට අතෙන් යනවා පස්සෙන් එනවා දඩයක් දාන්න ඉතින් සින්දුවක් හදාගත්තා කැන්ටිමටා යන්න එපා කොණ්ඩ සුදායි පඩිගන්ධා යන්න එපා පුණ්‍ය සිරියි තංගනනනන ඕක කියේ කියනවා පඩිගන්ධ යන්නේ අයි දඩේනේ <laughs> එහෙම කට්ටියදී මේක දඩේ හොඳයි බෝඩ් මහත්මයා මොනවද හොයන්නේ පොතේ <laughs> මේ මගේ තේ කම්බිකා ගීතෙන් ගීත අවුරුදු 15 කට එකට ගාව අපි දෙන්නා මුළු ලංකාවෙම මම කැමති ඔබේ කතා සාගරයක් මන් දන්නේ මේ කතා ටික මෙතන කියයිද කියලා. මම ආවෙත් 70. ඒතකොට තමයි ගුවන්විදුලි තිං ස්වර්ණමය යුගයක් කියලා කියන්න පුළුවන්. ඒ කාලෙත් අපේ වාදක මණ්ඩලේ දැන් හිටපු ශ්‍රියාරත්න, ටියුලුන් ජයරත්න, සුමන් සුමන්ත් ඔක්කොම වගේ කට්ටිය හිටියා. කාලෙත් සාර්ථකව වැඩ කටයුතු කෙරුණා. ඉතින් අද ඊට වැඩිය දිනුවක් මේ වාදක මණ්ඩලේ තියෙනවා කියලා කියන්න පුළුවන්. තාත් ඉතින් විනෝදාත්මක දේවල් කීපයක් වුණා. මම එකක් කියන්නම්. මෙතන හිටිය ආටිස්ට් කෙනෙක් ඇවිල්ලා සින්දුව ප්‍රැක්ටිස් කළා ඈ මියුසික් වල ටික ඔක්කොම තියලා ටේබුන් එක ගියා ඔකෙස්ට්‍රා එකක් ගියා ටේබුන්. ඒකට මගේ යාළුවා ෂෙල්ටන් පෙරරා මේ දොර ඇරියා මෙතන. අර බැලුවා. කොබ්බන්නේ ආටිස්ට් නේ. ආටිස්ට් කෙනම කියන්නේ නැහැ මං ආටිස්ට් ටේබුන් ගියා කිව්වා. පෑන දීපම් මෙහාට ගත්තා. ආව මෙතෙන්ට. අර නෝටිෂන් කොහොම වෙලස් කළා. තිවුරම ආරම්භය සේරම දාලා තිබ්බා. ඒලා දැන් අපි දෙන්න අතර කොනේ වාඩිලා ඉන්නවා. දැන් ආදිස්සාව. ආ පටංගම් ගන්න. යහු. ලියලා තියෙන එක ගහනවා. ලියලා තියෙන එක ගහනවා. ලියලා තියෙන එක තමයි ගහන්නේ. දැන් අතන ඉල්ටන් දැන් මම ඕක කිව්වට දැන්නේ මේ තනත් අයියාගේ නොටේෂන් වලට ඕක කිව්වේ. මෑත් කෙරුව හොඳ වෙලක්. එක්තර හැන්දාවට සෝමදාස වැඩිහිටි කියලා මහත්තයා කරලා ඉන්නේ මට කියලා ටියුරින් පොඩ්ඩක් ඉන්නවා. තබ්ලා දකුණු තියෙන්නේ. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයි දහයි එකොළහයි දොළහයි 16යි. ආයෙ ගණන් කරන්න මෙහාට. 16ෙම තියෙනවනේ. නෑ අයිති මම මේ ගණන් කරන්නේ අපි ගියාට පස්සේ රැයට කවුරු හරි මේක අරන් ගිහලා චිත්‍රපටි වල අපි මේක ගහලා හපලලා කොටේ ගෙනල්ලා තියෙනවා මෙහෙ කිව්වා. දැන් උදේට එනවා. ඇවිල්ලා ආපු ගමන් දොරේ ගමන් 1 2 3 4 5 15යි. 1 2 3 4 5 හයනකොට එක්කෙනෙක් කියලා ගිරල් එකක් තියන්නේ ඉතින් දොරේ මම අතින් කියොත් මේක දැන් එන්නවා. එනකොට දැන් මෙයා මේ පැත්තට ගණන් කරනවා. ගල කර කරන අර කොනේ තබ්ලා ජෙල් එක තියලා දීුවා. මෙයා. <laughs> මෙයා ඔරෙන් අරන් ගිහිනවා තබ්ලා එකක්. මෙයා මේ පැත්තට ගලන් කරලා අර කොනේ තියලා ගියා. අර පැත්තට අයිති දාහේ දෙන්නේ. ඒකනේ නම මාතර රකලින්ද එක දෙක තුන හතර පහන දාහේ. හරි හරි හරි. මෙයා තියලා ගිහලා කැන්ටින් එකට. නෑ ඒ දවස්වල ඉතින් අපි බාන්න ගෙනියන්නේ මම නොගෙලෙන්න නෙවෙයිනේ ඉතින්. ඔව්. අරගෙන ඉතින් ආයෙ ගේනවා. ගේනකොට තමයි මම ගෙනියන දවසේ හිටියේ එම්.පී. දාස මහත්තයා. එයාට ගියේ නෑ මේ ඔබ බලන්නේ හට මෙහට ගියා. ඉතින් බය නැතුවම ගිනිච්චා. ඊට පස්සේ මේක බාර දෙන්නා පාර 32 අතර දීපන් කිව්වා. ජයමාන්නේ කිව්වා ඇල්විටිකල් අරන් ගියා කියලා. මට ඉඩක් නේද? මං ගිහලා බලනකොට මෙයා ගණන් කරනවා. මෙයාත් හිටියා තරත් බාලසූරියත් හිටියා. පස්සේ මං බැලුවා මෙහෙම ගණන් කරගෙන මේ පැත්තට යනකොටම අත් ගාලා මෙතනින් තිබ්බා. සද්දෝ එහා පැත්තට යනකොට 15 වෙනි මෙහාට දාන්නේ. <laughs> දැන් තමයි පටන් ගත්තේ මේ. තව මේ වික්ට දලුගම. දවසක් එළියට යන්න දෙන්නෙම නැහැ. දැන් අපිට හඩ්සන් මහත්තයා නීතියෙන් දාලා ඉන්නේ. වයිනෝ. ආව මෙහෙම අද්දක පිටිපස්සෙන් බඳගෙන පොඩ්ඩක් එහාට මෙහාට ගියාද සිකියුරිටි එකක් ඉන්නවා. හරි වැස්ස නේද? ඒක තමයි මේ කී කී ඉන්නේ කොහොම ඉඳලා එකපාරට කලිසම් නැතිව නැව්වා. ඔළුවට තියාගත්ත හැමෝම මෙහෙම වරුසාවක් කියලා ගිහලා කාර් කෙනෙක්ලා ගියා. මොකද කරන්නේ? ඉතින් ඒක පස්සේ වික්ටර් දලුගම වික්ටර්තුමා ඉල්ල දවසක් කියනවා මම යනවා පොඩි ගමනක්. මගේ ඕෆ් එක දානවද? දැන් කිව්වා හරි. දැන් කියා තවත් එක්කෙනෙකුට කියලා. නෝ කිය මට ෂුවර් නෑ කියලා තවත් එක්කෙනෙකුට තුන්දෙනෙක් විතර කියලා. දැන් ඒක කොහොමද දැන් ඕෆ් දාලා. දැන් අට ගේප් එක එයා දන්නේ නෑ, අට ගේප් එයා දන්නේ නෑ. මෙයා කිව්වා මෙයාත් හන්දේ කොයිද කියලා එල්ල මෙයාත් ඕෆ් එක දාලා හතරයි. දාරප්පයනි. ඔව්. උදේ බලනවා මීටින් එකක් තියෙනවා. මේ දෙක නිසා දයරත්නෝට කියන අයිති තමුසේගේ මිනිස්සු මේක හදාගන්න මේ බලන එක මිනිහේ කෝප හතරක් නේ මෙතන මේ ඈ අරකයි මේකයි කියන්නේ මං කියලා ලියුමක් අත්සන් කරන්න මම ගියා ටියුලින් දලුගම ඉන්නවා මං ගාන ඉන්නවා පේන් දලුගම අතරින්ද කියන අර කිසි ගානක් නෑ ඔරලෝ සුත්‍රට්ටු කරලා ඇයිද කයිද මේ අසන මගේ දැන් මේක මගේ දැන් මේක මගේ දැන් මේක මේ මට මෙතන රස්සාව කරන්න දෙන්න මට උදේ මෙතන ගන්න දැන් නෑ නේද මිනිස්සු ඉස්සර අපි ඩිරෙක්ටර්ස් ඉස්සරට මම සවුත්තු කරලා වැඩි ඈ දැන් මොකද මම මේකට කරන්නේ ඈ ඔකට ඔච්චර කෑ ගහන්න එපා එකක් තියලා කපලා දාන්න කියවන්නේ කියලා ගියා හොඳ එක තියලා අනිත් එක කපලා දාන්න එකක් තියලා අනිත් තුනම කපලා දාන්න කියලා ගියා අසල සඳ මත එය හරි ප්‍රියන්කරයි ආත නැතුවත් ඔබට පිටුතම සඳමෙන් අහිංසකයි එතරම් අහිංසකයි गुम होते मंगल पूर्व मताने मुए සුබම හෝනේ සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක අනුකම්පාවකි මසිත දෙනා ගත්තේ ආ දෙසල සඳ මත එය හරි ප්‍රියම්බරයි ආහත නැතුවත් ඔබට පිළුතෙන සඟනෙන් අහිංසකයි එතරම් අහිංසකයි සොරුව නැත දුක් කඳුළු සදාකාලෙත් සදාකාලෙත් අපට උරුම නැත දුක් කඳුළු වැළඹුණු මල්කොටි යලි පුබුදන්නට අපේ ලොවට හිත ඉල්පායා එනවා ආත ඉබුණා සිතසල සඳ මට එය හරි ප්‍රියංකයි ආහාර නැතුවත් ඔබට පිටුපෙම සඳනෙන් අහිංසකයි ඊතරම් අහිංසකයි සඳනෙන් අහිංසකයි ඊතරම් අහිංසකයි ඔබ නිමගුණ සේරමත්න දීර්ඝ කාලයක් ගුවන්විදුලියේ සේවය කළා. මගේ ඔබ තාම කතා කරේ නේ කතාවට පටන් ගත්තේ නෑ. නෑ මට මේ එක කාරණයක් කියන්න අවශ්‍යයි. අර අපි මෙතෙන්දී බොහෝ විට අපි කතා වුණකොට මේ අපේ වාදයට කමන්නේ තියෙන ශ්‍රීෂය ට්‍රේඩ්. මට ඒක එක දවසක් හොඳට ස්පුට වුණා. මම එක්තරා සම්දර්ශනයකට ගියා පෙරදින විශ්වවිද්‍යාලයට. විශ්වවිද්‍යාලයේ ඒ ප්‍රසංගයේ සංගීත සභාවේ ලංකාවේ අපේ වාදක මණ්ඩලය නෙමෙයි ඒක රෙගුලන්ඩරි වාදක මණ්ඩලය නෙමෙයි වෙනම වාදක මණ්ඩලයක්. මේක පෙරදිග සංගීත සංගමයෙන් තමයි සංවිධානය කරලා තිබ්බේ. මහාචාර්ය මීරක්කොඩේ. ඉතින් අර පිට වාදක තමයි ඒක කියන්නේ. හොඳ දක්ෂ වාදක නමුත් පිට ගෑයි. වාදක සම්බන්ධය නෙමෙයි. ඒගොල්ලෝ වාදනය කරේ. මේ වාදනය කරලා ඉවරලා ප්‍රසංගය ඉවරනට පස්සේ මට කතා කරන නිමල් මම මේ අද මේ කදා සංගීත අහගෙන ඉච්චා මට මේ දේ කියන්න ඕනේ මොකද්ද පිට ඉන්න ඊටාම දක්ෂක වාදයක යා වුණත් ගුවන්විදුලි සංස්ථාවේ ඉන්න ඊටාම දුර්ලභ වාදකයෙක් තරම්වත් හොඳ නැහැ කියලා කිව්වා. මට කිව්වා මේ වාරුමල්ලේ සමාජික කැටීම හරි ආඩම්බර හිතුණා. මොකද එතුමා අන්ධ කෙනෙක් නිසා එතුමාට ඒක අර එදා අර ඔබ කියපු අර අර ගුණය ඒ ජීව ගුණය අපේ වාදක තුල තිබ්බා. ඒක මොන හේතුවක් නිසා ඇති වුණාද දන්නේ නැහැ. ඉතින් මට ඒ වෙලාවේ ලොකු ආරම්භයක් අතට අපි වාදමණ්ඩල ගැන ඒක එක කතාවක්. අනික ඒක අපේ සුමසිගය මතක් කළා. දැන් අපේ වාදමණ්ඩලේ ගොඩ දෙනෙක් නෙවෙයි ගොඩාක් අධ්‍යාපන ලැබුවා නෙවෙයි. සංගීත අධ්‍යාපන හැරෙනකොට සංගීත අධ්‍යාපන ලැබලා තියෙනවා සමහර වෙලාවට නැහැ. මම ගුරුවරයෙක් හැටියට ඉඳලා ආපු නිසා ඉතින් මට ලොකු වෙනසක් මේ තේරුණා. නමුත් මම ඇසුරුපේ හුගත් මිනිස්සු ඔක්කොටම වඩා යම් කිසි දෙයක යටි අරුත දෙවනි පළ අරුත ග්‍රහණය කරගන්න තරම් ඊටාම සූක්ෂම බුද්ධියක් අපේ වාදය තුළ තිබ්බා. ඒක කොහොම ඒගොල්ලන්ට ආවද කියලා දන්නේ මං හිතන්නේ මෙවැනි ලස්සන රස කතා මේ අපේ වාද මණ්ඩල කාමර තුලින් බිහිුනේ ඒ නිසා. ඒ නිසා මම ගුවන් විදුලියේ නෑසු රස කතා කියලා පොතක් රචනා කරා කතා 70ක් වුණා තව ටිකක් තියෙනවා ඒක දෙවෙනි කොටස කරනවා අර ටුලින් නයගේ වගේ මේ සමහර වෙලාවට කියන්න අමාරුයි ප්‍රසිද්ධියේ ඉතින් ඒ එතන මම දහස් කරන්නේ අපේ වාදක මණ්ඩලයේ ඒ පිරිස සැබෑ කලාකරුවෝ අර අපේ ඉතින් බෝර සහෝදරයා කිව්වා බොහොම වේදනාවෙන් පඩි අඩුණා තමයි කියලා. ඉතින් ඇත්තම කියනවනම් මමත් අවුරුදු 26ක් මණියම් සේවක. මම හිතන්නේ වාර්තාවක්. ඉතින් ඒ වගේ වුණත් අපි මෙතන බොහොම රසගුලාවක් අපි සෝද රැකියාව කරගෙන ගියා. මෙතන හිටපු මේ මිනිස්සුන්ගේ වටිනාකම ගොඩ දෙනෙක් දැක්කේ නැහැ කියන එක නම් කරුණාකරයෙන් කියන්න ඕන. හොඳයි අපි වැඩිම වේලාවක් ගත්තු සදේශ රටා වැඩසටහන තමයි මේ වැඩසටහන. එනිසා අපි ආරාධනා කරනවා නිමල් ගුණසේකර මහත්මයා ඔබේ ගීත දිරපත් කරන්නට සදේශීය රටා වැඩසටහනට. Thank you. මට ආදරේට පමණයි ඔබ ආදරේ කළේ නිවසේ පෙරසෙන් දැවක ඔබ හමුවන්නට මා නොපැමිණි දවසේ පසුදා තරහින් නොදොඩා හිටියේ කිමද කියන් ලඳුනේ ආදරේ නම් මට නොයි ඔබ ආදරේ කළේ මගෙන් ලද ආදරේක පමණයි ඔබ ආදරේක වේ අගදිය නතරා පුංචි පුතා අප ලොවට එකතුවි මව්තදිය නතරා මා අමතක කොට සුරතල් බැලුවේ කිමද කියන් ලදුනේ ආදරේ නම් මට දුවේ ඔබ ආදරේ කළේ මගේ මට ආදරේක පමණයි ඔබ ආදරේ කළේ මට නොබලේ ඔබ ආදරේ කළේ මගෙන් ලද ආදරේට පමණයි ඔබ ආදරේ කළේ අපේ ඒ සමගින් අද ස්වදේශීය රටා වැඩසටහන නිමවටපත් කරනවා. මේ ප්‍රවීණ වාද්‍ය ශිල්පීන් සංගීතඥයන් අපි කැඳවුවේ වචන කර කතා කරලා වුණ දැකගත යුතුයි. අතම දැකලත් නැතුව ඇති. ඔවුන් ගුවන්විදුලින් තමයි වැඩත් ජනගත වුණේ ඔවුන්ගේ හඬ ඔවුන්ගේ නම් තමයි ජනගත වුණේ හැබැයි රුව බොහෝ වෙලාවල දන්නේ නැතුව ඇති අපි උත්සාහ කරේ ඔබට හඳුන්වා දීමට ගුවන්විදුලි වාදි වෘන්දය පිළිබඳව කියවීමක නිරත වන්නට එය එක උත්සාහයක් පමණයි මේ දවසින් පැය කිහිපයකින් කතා කර නිම කරන්න නොහැකි වූ උත්සාහයක් නමුත් පොඩි හෝ උත්සාහයක් අපි ගත්තා සදේශී රටා වැඩසටහනින්. එසේනම් සදේශී රටා වැඩසටහනට පැමිණි ඔබ හැමදෙනාටම බොහොම ස්තුතියි. මා අද අපේ වාද්‍ය වෘන්දය ඔබට හඳුනා දෙන්නම්. වයලින් වාදනය දකුණු අත පැත්තේ ඉඳලා ෂෙල්ටන් විජේසේකර, එස් වෛද්‍යතිලක, දශරත්නායක, ඉන්දුනාත් නන්දසිංහ गिटार सुशांत मधुरा पेरुम bass Prasad Silva rhythm Sudha Diroksha lead බත්නලා උපතිස්ස පෙරේරා සමග ශාන්ත සමරනායක කීබෝඩ් හසන්ත ජයල් සමග චාමර හපන්ගම තබ්ලා බන්දුල සිල්වා සමග විදිත රණවීර බෙර වාදනය සුසන්ත රූපතිලක සිතාර් දිරුෂ රවින්ද්‍රනාත් ඔක්සෆර්ඩ් සිසිර ධර්මරත්න චෙලෝ නිමාසිරි කුරේ අද සංගීතය මෙහෙවීම විශාරද රෝහණ ධර්මකීර්ති මැදිරි මෙහෙයුම් පාලක චමින්ද සකලසූරිය ස්තුති ඒ වගේම එම්.එස්. හේමචන්ද්‍රසිරි චන්ද්‍රසිරි වික්‍රමසිංහ සමග එස්.ඩී. අතුලසිරි කාර්මික නිලධාරී කුමාර ලියනගේ ආනන්ද පද්මසිරි ටීරින් ජෑස් නාද සංකල්පය හඬ මාධුර්ය අපිට ලබා දෙන්නට අපිට සහාය වුණා. චමින් බාලසූරිය ඇතුළු POTV කණ්ඩායමට බොහොම ස්තුතියි. අද මෙය රූපමය අත්දැකීම ඔබට පත් කරන්න අපිත් එක්ක ඉතුවෙන් පිළිබඳව අධීක්ෂණය කළේ භාතිය ජයතිලක, නිෂ්පාදනය කළේ මාරිස්ටලා ප්‍රනන්දු, මම හිමානන්ද රාජපක්ෂ. ගං ගං ගං ගං ගාරිස ගාරිස ගං ගං විශ්වයේ රටා කලාවට නැගූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා, ගී පද රටා, සුර රටා යලි කියවන ස්වදේශීය රටා.